දහම තුලින් අපි කොහොමද ජීවිතය දැකගන්නේ කියලා හඳුනගන්නට අපට ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය මහෝපකාරී වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ සියලු සංස්කාර ධර්මයන් තුල පොදු ධර්මතාවයන් සජීවීව පවතිනවා. අපි හැම කෙනෙකුටම ජීවිතයේ විටින් විට ඒවා අත්විඳින්න අත්දකින්නටත් අවස්ථා සැලසෙනවා. නමුත් අපි සිහි කල්පනාවෙන් නොසිටියොත් ඒ වගේම අපි ප්‍රඥාව අවදි කරගෙන නොසිටියොත් අපි වීරය අවදි කරගෙන නොසිටියොත් අපට නිරන්තරයෙන් අත්දකින්නට අත්විඳින්නට ලැබෙන ධර්මතාවයන්ගේ පවන ධර්ම ස්වභාවය වටහා ගන්නට නොහැකි වෙනවා. අවසානයේ සමහර වෙලාවට අප විසින් බොහෝ දේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ලොව පවතින හැබෑ දහමයි. අපි සමහර දේවල් ආදරයෙන් වැළඳගෙන තියෙනවා. අවසානයේ වැළඳගෙන පවත්වා ගන්නට උත්සාහ කරලා තියෙන්නේ ලොව පවතින ධර්මයයි. නමුත් ඒ ආදරයෙන් වැළඳගෙන පවත්වා ගන්නට උත්සාහ කරද්දී අපට එහි පවතින ධර්මතාවයේ නොපෙනී යනවා ඒ තෘෂ්ණාවෙන් මුලා වීම නිසා. ඒ වගේම සමහර දේවල් ලෝකයේ තුල සිද්ධ වෙනකොට අපි ඒවා ප්‍රතික්ෂේප කිරීම නිසා ඒවා අපේක්ෂා නොකිරීම නිසා ඒවා බැහැර කරන්නට දරන උත්සාහය නිසා ඒවා නුරුස්සා කිරීම නිසා එහි පවතින ධර්මතාවයන් අපට වටහා ගන්නට නොහැකිව යටපත් වෙලා යනවා. මේ විදිහට ජීවිතයේ ඇලීම් ගැටීම් නිසා කෙනෙක් අපි අතරින් අභාවයට ගිහාම ඒ නිසා අපේ මනසේ ඇතිවෙනවා ඒ සිදුවීම ප්‍රතික්ෂේප කරන මනෝභාවය. ඒක අපි හඳුන්වනවා ශෝකයයි කියලා. අරමුණු ප්‍රතික්ෂේප කරනවා කියන එක ධර්මයේ හැදින්නේ ද්වේෂය හෙවත් පටිඝය නැමැති ක්ලේශ ධර්මයේ, පාප ධර්මයේ, අසත් ධර්මයේ හැටියට. නමුත් මේ ක්ලේශ ධර්මය හතර ආකාරයකින් අපේ මනස තුල ක්‍රියාත්මක වෙනවා. ක්‍රෝධය හැටියට තදින් කුපිත වෙලා මනසේ ක්‍රියාත්මක වෙනවා. භීතිය හැටියට අරමුණකින් පසුබාන ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ශෝකය හැටියට යම් කිසි දෙයකට තැවෙන ආකාරයෙන් දුක් වෙන ආකාරයෙන් එය මතුවෙනවා. ඒ වගේම ඍජුවම ද්වේෂය වෛරය හැටියට එය ක්‍රියාත්මක වෙනවා. මේ නොයෙක් ක්‍රමවලින් අපට මේ එකම ධර්මතාවය එහෙම නැත්නම් මේ ප්‍රතික්ෂේප කිරීම නැමැති ධර්මතාවයේ අරමුණෙහි ගැටෙන ධර්මතාවයේ විශේෂය නැමැති එකම ධර්මතාවය අපේ මනසේ විවිධාකාරයෙන් විවිධ අවස්ථාවල මතුවෙන්නට පුළුවන්. එතකොට ශෝකය කියලා කියන්නේ අපට නොදැනුණත් අපට දැනුණත් එහිදී සිද්ධ වෙන්නේ කුමක්ද යමක් සිදු වුණා ඒ සිදුවීම මගේ මනසින් තරයේම ප්‍රතික්ෂේප වෙනවා. ඇයි එහෙම ප්‍රතික්ෂේප වෙන්නේ? අපි එහෙම දෙයක් අපේ නොකළ නිසා අපි එහෙම දෙයක් ජීවිතේ බලාපොරොත්තුුනේ නැහැ. ඒ දියණිය බොහෝ කාලයක් ජීවත් වේවි කියලායි අපි අපේක්ෂා කළේ. ඒ අපේක්ෂාව අතරමඟදී කඩා හැලුණු නිසා එයට අපි කැමති එයට අපි ප්‍රිය නැහැ. ඒ අප්‍රියභාවයේ අකමැත්ත, ශෝකය, දුක හැටියට අපේ හදවත තුලින් මහා කම්පනයක් විදිහට නිරන්තරයෙන් අපට පීඩා කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමුණුණා විසාකා මහා උපාසිකාව බොහොම දුක්මසු මුහුණින් යුක්තව බුදුරජාණන් වහන්සේ විමසනවා විසාකාවෙනි මොකද බොහොම ශෝකී මුහුණෙන් දින කිහිපයක් දුටුවෙත් නැහැ කොහෙද ගිහිල්ලා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මං ඊටාම ප්‍රිය කරන මගේ මිනිබිරියක් හිටියා ඇය හදිසි අභාවයට ගියා ස්වාමීනි මට ඒක දරා ගන්නට බැරි තරම් මහ ශෝකයක් ඇති කළා තාමත් මට සිහි වෙන ගානේ මහ දුකක් ਸੰతాපයක් ඇති වෙනවා ස්වාමී. පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාවෙනි ඔබ කැමතිද මේ ජම්බුද්වීපයේ මේ දඹදිව් තලයේම ඉන්න අය ඔබේ මිනිබිරියන් වෙනවනම් ස්වාමීනි මොන තරම් වාසනාවක්ද හැම දරුවෙක්ම මගේ මිනිබිරියන් වෙනවනම් පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාවෙනි ඔබ දන්නවද අද මේ වෙනකොට මේ දඹදිව් තලයේ කී දෙනෙක් දියනිවරු අභාවයට ගිහින් ඉන්නවද කියලා. ඒ සියලු දෙනා ඔබේ මිනිබිරියන් වුණා. අද එක්කෙනෙක් අභාවයට ගිහිල්ලා ඔබ මේ තරම් ශෝක වෙනවා නම් මේ තරම් දුක් වෙනවා නම් ඒ සියලු දෙනාගේ අභාවයෙන් ඔබට මොනතරම් වේදනාවක් හටගනීද? ඒ නිසා විසාකාවෙනි යමක් අපි අපේක්ෂා කරනවද ඒ අහෝසි වීම අපට වේදනාවක් ඇති කරනවා. අහෝසි වෙන්නට පුළුවන් බව දැනගෙන පරිහරණය කරන්නට පුළුවන් නම් ඒ අභාවයට ගිය තැන අපේ මනසට කර්මය පිළිබඳව යම් වැටහීමක් ඇති වෙනවා විනා ශෝකය මතු නොවි යටපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක අහඹ විදිහට මතුවෙන්නේ කල්ැතිව අපි මේ සෑම ධර්මතාවයකම පවතින අනිත්‍ය ස්වභාවය අභාවයට යා හැකි බව අහිමි විය හැකි බව අපේ කැමැත්තට අනුව නොපවතින බව ඒවා ඕනෑම මොහොතක වෙනස් විය හැකි බව අපි තේරුම් අරගෙන තිබුණොත් ඒවයේ අභාවය නිසා ධර්ම ස්වභාවය අපේ මනසට මතුවෙනවා. එහෙම නැත්නම් ඒ හැම මොහොතකම අපට ශෝකේ වේදනාව මතුවෙනවා. දිනක් සරියුත් මහරහතන් වහන්සේ හුදකලාව උන්වහන්සේ නිරෝ සමාපත්තියට සමවැදිලා නැගී හිටලා ටික වෙලාවක් නිසල්මනේ කල්පනා කරලා බැලුවා ලෝකයේ බොහෝ දේවල් වෙනස් වෙනකොට අභාවයට යනකොට මිනිසුන්ට දුක ਸੰతాපය ඇති වෙනවා. මගේ මනසටත් ඒ විදිහට දුක ਸੰతాපේ ඇති කරන්නට සමත් වෙන දෙයක් තියනවාද? ඒ කියන්නේ මොන වගේ දෙයක් නැති වුනොත් මට දුක හිතෙයිද? කාගේ අභාවය නිසා මට දුක හිතෙයිද? කාගේ වෙනස් වීම නිසා මට දුක හිතෙයිද කියලා කල්පනා කරලා බැලුවා. බලනකොට සරියුත් හාමුදුරුවන්ට වැටහුණා ලෝකේ මොනවා වෙනස් වුණත් මගේ මනසට දුකක් ඇති වෙන්නේ නැහැ. පස්සේ උන්වහන්සේ ඒ අවස්ථාවෙන් නැගිටලා භික්ෂුන් වහන්සේලා වැඩ සිටින තැනට ගිහිල්ලා භික්ෂු පිරිස ඉදිරියේ ප්‍රකාශ කරනවා මට මෙන්න මෙහෙම කල්පනාවක් ඇති වුණා. මට හිතුණා ලෝකේ මොනවා වෙනස් වුණොත්ද මොනවා නැති වුණොත්ද මට දුක හිතෙන්නේ කියලා. එහෙම හිතනකොට මට දැනුණු ලෝකේ කොයි දේ වෙනස් වුණත් මගේ මනසට කම්පනයක් ඇති වෙන්නේ නැහැ කියලා. පස්සේ එතනදී ආනන්ද හාමුදුරුව ඉක්මනින් අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ නැති වුණත් ඔබ වහන්සේට දුකක් ඇති වෙන්නේ නැද්ද? එතකොට සරියුත් හාමුදුරුව ප්‍රකාශ කරනවා බුදුහාමුදුරුව අහෝසි වුණත් මට දුකක් ඇති වෙන්නේ හැබැයි මේ ලෝකයට වැඩදායක මහා පුරුෂයෙක් අහිමි වුණා කියන ධර්ම සංවේගයක් මට ඇති වෙන්නට පුළුවන්. ලෝකයට තව බොහෝ කාලයක් ප්‍රඥා ඇස පහල කරන්නට හිටපු ශ්‍රේෂ්ඨයෙක් ලොවට අහිමි වුණා මහත් වූ අලාභයක් ලෝකයාට සිද්ධ වුණා කියලා මට හිතෙන්නට පුළුවන්. හැබැයි ඒ නිසා මගේ මනසට කම්පාවක් ශෝකයක් හටගන්නේ නැහැ. පස්සේ ආනන්ද හාමුදුරුව දේශනා කරනවා ආශ්චර්යයි ස්වාමීනි ඔබ වහන්සේ තත් ඔබ වහන්සේ මේ ධර්මතාවයන් මනවින් ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඔබ වහන්සේ මනවින් මේ ලෝක ධර්මතාවය විනිවිද දැකලා තියෙනවා සාමීනි සරියුත් මහරහතන් වහන්සේට තථාගතයන් වහන්සේගේ අභාවයේදීවත් ශෝකය ඇති වෙන්නේ මේ ආශ්චර්යයි කියලා ආනන්ද හැමුදුරුව ප්‍රකාශ කළා. එතකොට මේ අදහස් කරන්නේ රහතන් වහන්සේ නමක් වගේ අපට ඉන්නට පුළුවන් කියන එක නෙමෙයි. ලෝකේ යම්කිසි දෙයක් අභාවයට යාම නිසා නොවේ අපේ මනසට ਸੰతాපය ඇති වෙන්නේ. අපේ මනසට ශෝකය ඇති වෙන්නේ. ඒ ලෝකයේ යම්කිසි දෙයක් වෙනස් වීම නිසා විපරිණාමයටපත් වීම නිසා අහෝසි වීම නිසා අභාවයට යාම නිසා නම් අපට ਸੰతాපය ඇති වෙන්නේ බුදුහාමුදුරන්ටත් ශෝකේ දුක ඇති වෙන්නට ඕන. බුදුහාමුදුරන්ටත් ශෝකේ දුක ඇති වෙන්නට ඕන. ඒ ලෝකේ කොයිතරම් දේවල් වෙනස් වෙනවද? අහිමි වෙනවද? එහෙමනම් කෙනෙකුට එය ශෝකයක් වෙන අතරතුරේ කෙනෙකුට එය ධම වටහා ගන්නට කාරණයක් වෙන්නේ කුමක් නිසාද? ඒ පිළිබඳව කල්ැතුව ධර්මතාවය මනවින් තේරුම් ගන්නට උත්සාහ කරලා තියෙන නිසා තේරුම් අරගෙන තියෙන නිසා එහෙමනම් දරුවෙක් අපට ලැබීමේදී අපි සතුටු වෙනවා සොම්නසටපත් වෙනවා අපට මහා ලාභයක් ලැබුණයි කියලා. ඒ ලාභය ලැබෙනවා වගේම තමයි යම් අවස්ථාවක ඒ අහිමි වෙලා යනකොට අපට වේදනාවක් මතුවෙන්නේ. යම් යම් පමනකට අපි ලෝකය අපේ කියලා අල්ලා ගන්නවද මගේ කියලා අල්ලා ගන්නවද අපි ලෝකය නිසා යම් තරමකට තෘප්තිමත් වෙනවද ඒ තරමටම අපට ਸੰతాපයේ දුක වේදනාව ඒ නිසා මතු කරනවා ඒකෙන් අදහස් කරන්නේ අපිට ලෝකේ මගේ කියලා අපේ කියලා අල්ලා නොගෙන පවතින හැටියට තියෙන්නට අරින්න පුළුවන් කියන එක නෙමෙයි. කෙලෙස් සහිත මනසක් නිසා ප්‍රතජන මිනිස්සෙකුට ලෝකය Tamangeය කියන බැඳීමෙන් ජීවත් වෙන්නට පෙළඹෙනවා. නමුත් අපි ටික ටික හරි හඳුනා ගන්නට උත්සාහ කරන්න ඕනේ යම් යම් පමණකට අපි දේවල් තුල බැඳීමෙන් පවතිනවද ඒ ඒ තරමටම ਸੰతాපයේ ශෝකය අපි වෙත ගෙන එන්නට එය සමත් වෙනවා මේ කාරණේ යමෙක් යම් පමණකට හෝ වටහා ගන්නවද ඒ ඒ පමණට සහනශීලීව ලෝකයේ ඇසුරු කරන්නට පුළුවන් ධර්ම ස්වභාවය අවදි කරගන්නට පුළුවන්. එනිසයි බුදුරජාණන් වහන්සේ මරණානුස්සති භාවනාව මරණ සතිය නැවත නැවත වඩන්නට කියලා කිව්වේ. මේ මරණය කියන එක නුදුරු අනාගතයේ ඕනෑම මොහොතක මා වෙත පැමිණෙන්නට පුළුවන්. මගේ බිරිඳ වෙත, මගේ සැමියා වෙත, මගේ දරුවා වෙත, මගේ අම්මා වෙත, ඥාතියා වෙත, මිත්‍රයා වෙත මේ ධර්මතාවය පැමිණෙන්නට පුළුවන්. එහෙම නොහැකි දෙයක් නෙවෙයි. ඒබඳු ලෝක ස්වභාවයක් උරුම කොටගෙනයි අපි මේ ජීවත් වෙන්නේ කියන මේ කාරණේ නිතර නිතර සිතා බැලිය යුතු කරුණු අතර එක් ධර්මතාවයක් කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපේ ජීවිතවල අපි ටිකෙන් ටික ඒ පිළිබඳව අවධානය යොමු කරනවා නම් කල්පනා කරනවා නම් මේ සිදුවීමම අපට ධහම වටහා ගන්නට මහත් වූ අනුබලයක් ගෙන දෙනවා. අපි නිතරම සිහිපත් කරන උදාහරණයක් තමයි පටාචාරාවට Tamanගේ දරුවන් අහිමි වීම, සැමියා අහිමි වීම, මව්පියන් අහිමි වීම මහා ශෝක ඇති කළා. මහා දුකක් ඇති කළා. ඇයව උම්මත්තක කළා. නමුත් අවසානයේ ඇයට දහම වටහා ගන්නට උදව් වුනේත් කුමක්ද? ඒ දරුවන්ගේ අභාවයමයි. ඒ සැමියාගේ අභාවයමයි. ඒසේ නොවුනානම් සමහර විට ඇය මේ ජීවිතයේ දහම ප්‍රත්‍යක්ෂ නොකරන්නට තිබුණා. එහෙමනම් එකම කාරණේ විටක උම්මත්තක වෙන්නට හේතු වුණා දහම ප්‍රත්‍යක්ෂ කරන්නට හේතු වුණා. එහෙමනම් සිදුවීමේ පවතින වෙනසක් නොවේ පින්නතුනේ ඒ සිදුවීම දෙස අපි දැක්කේ කොහොමද? ඒ සිදුවීම දිහා අපි බැලුවේ කොහොමද? ඒ සිදුවීම අපි අර්ථ විවරණය කළේ කොහොමද? ඒ ආකාරයේ මත අපට දුක ਸੰతాපේ මතුවෙන්නටත් පුළුවන් අපට ධර්මඥානෙ දියුණු වෙන්නටත් පුළුවන්. ඒ නිසා දරුවෙකුගේ අභාවයේ ඒක අපට මුළු ජීවිත කාලෙම ශෝක වෙවි ඉන්නට කාරණයක් කරගන්නටත් පුළුවන්. එයම ජීවිතේ දහම දකින්නට කාරණයක් කරගන්නටත් පුළුවන්. දරුවන් අහිමි වීම නිසා බොහෝ ධම්මගට යොමු වෙලා ධර්මඥානෙ දියුණු කරගන්නට එයම පදනම් කරගත්තු අය අපේ සමාජයේ ඕනෑතරම් අපට හමු වෙනවා. ඉතින් නිව්ටන් මානගේ මහත්මාත් මේ උත්සාහවත් වෙන්නේ ඒ Tamanගේ දියණියගේ අභාවය නිසා Tamanගේ මනසට දැනෙන ඒ ශෝකය, පීඩාව ධර්ම ස්වභාවය තුලින් එය යටපත් කරන්නට ඒ වගේම ධර්ම ස්වභාවය තේරුම් අරගෙන එය ප්‍රඥාවක් බවට පරිවර්තනය කරන්නට ඒ ධර්මඥානය තව බොහෝ දෙනාට බෙදා දෙමින් අන් බොහෝ දෙනාටත් ශෝකය සන්තාපති වෙන අවස්ථාවල කොහොමද මනස සංසුන් කරගන්නේ පාලනය කරගන්නේ කියන බව හඳුනා ගන්නට ඒ හැම දිනාටම ධර්මලාභය ලබා දෙන්නටයි අද මෙබඳු ධර්ම දේශනාවක් පවත්වලා ඒ දියණියට පුණ්‍යානුමෝදනා කරන්නට අදහස් කළේ. අද දවසේ පින්නතුන්ට අපි ධර්ම දේශනා කරන්නට මාතෘකා කළේ අංගුත්තර නිකාය සතුක්ක නිපාතේහි සඳහන් වෙන සංවර ප්‍රධාන සූත්‍රය. සංවර ප්‍රධාන කියලා කියන්නේ ප්‍රධාන කියලා කියනවා වීරයට එහෙම නැත්නම් කෙලස් තවන ಗುಣධම් වඩන නිවන් දකින්නට උපකාර වෙන වීරය හඳුන්වන නමක් තමයි පදාන පදන් වීරය එහෙම නැත්නම් පදාන ඝර පදාන ඝර කියලා කියන්නේ වික්ඛංශලා භාවනා කරපු ගෘහය පදන් වීරය කියලා කියන්නේ කෙලස් නසන්නට කෙලස් මැඩපවත්වන්නට කෙලස් තවන්නට දරන උත්සාහය මානසික වීරය එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දක්වනවා සංවරප්පදාන මේ වීරිය පදනම් කරගෙන අපි කොහොමද සංවරභාවය ගොඩනගන්නේ අපේ මානසික සංවරය සංහිඳියාව කොහොමද ඇති කරන්නේ කෙලෙස් කොහොමද අපි ඇති කරන්නේ ඉන්ද්‍රිය සංවරය අපි කොහොමද ඇති කරන්නේ මේ වීරිය පදනම් කරගෙන ඒ නිසයි මම මුලදීමත් සිහිපත් කළේ ලෝකය ලෝකය හැටියට පවතිනවා ඒ ලෝක ධර්මතාවයන් අපට ඒ ආකාරයෙන් හඳුනා ගන්නට සිහිය උදව් වෙනවා ප්‍රඥාව උදව් වෙනවා වීර්ය උදව් වෙනවා සිහියෙන් ප්‍රඥාවෙන් වීර්යෙන් ලෝකය ස්පර්ශ කරන්න පුළුවන් නම් හැම මොහොතකම කෙලස් දුරු කරමින් කුසල් වඩමින් යම් භාවනාවක ප්‍රතිපදාවක අපේ මනස පවත්වන්නට පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා මේ පධාන හෙවත් කෙලස් දුරු කරන වීරය සතර ආකාරයකින් අපට එදිනදා ජීවිතේ ප්‍රගුණ කරන්නට පුළුවන්. කෙලස් දුරු කරන්නා වූ වීරයම ක්‍රම හතරකට අපට භාවනාවට ගුණධම් වැඩිවීමට කෙලස් දුරු කිරීමට ඇතිවෙන කායික මානසික පීඩා සමනය කරන්නට අපට භාවිතා කරන්න පුළුවන්. චත්තාරිමානි භික්කවේ සංවරප්පදානානි. මහණෙනි මේ සංවරප්පදානේ එහෙම නැත්නම් ප්‍රධාන වීරය ඇති කරන ක්‍රම හතරක් තියෙනවා. සමානි චත්තාරි මොනවද ඒ හතර? පළවෙනි එක තමයි සංවරප්පදානම්. පළවෙනි එක තමයි සංවරය ඇති කරන්නට වීරය කිරීම. කොහොමද සංවරය ඇති කරන්නේ? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඇස සංවර කරන්නට, කන සංවර කරන්නට, නාසය, දිව සංවර කරන්නට, කය සහ සිත සංවර කරන්නට මේ ෂඩේන්ද්‍රයන් මර කරන්නට වීර භාවිතා කරන්නට පුළුවන්. ඒ කොහොමද? උන්වහන්සේ දක්වනවා සෝචක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි හෝති. නානුභ්‍යංජනක් ගාහි හෝති. යත්වාදි කරන මේතං චක්කුන්ද්‍රයන් අසංඋතම් විහෙරන්තං අභිජ්ජා දෝමනස්සං උප්පාදෙය්‍ය තස්ස සංවරාය පටිපජ්ජති. සිහි කල්පනාවෙන් නොඉන්න පුද්ගලයාට වීරයෙන් මනස පවත්තන් නැති පුද්ගලයාට මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රිය හරහා නිරන්තරයෙන් අරමුණු පැමිණිලා ඒවා Tamanටත් නොදැනුවත්වම භව පුරුද්ද නිසා අපි මනසින් උපාදාන කරගන්නවා. ඇසින් ගන්නා රූපය කෙලින්ම රූපය වශයෙන් උපාදාන කරගන්නවා. එහෙම නැත්නම් නිමිති අනුනිමිති වශයෙන් උපාදාන කරගන්නවා. නිමිති අනුනිමිති කියලා කිව්වේ. දැන් අපි හිතමු අපි මලක් දැක්කනම් ඒ මලක් හැටියට මේක උපාදාන කරගන්නවා මනසේ තැන්පත් කරගන්නවා එහෙම නැත්නම් ඒ මලේ වර්ණය නම් ලස්සනයි. ඒකේ හැඩය නම් ලස්සනයි. ඒකේ කොළ ටික නම් ලස්සනයි. ඒක සකසලා තිබුණු හැටි නම් ලස්සනයි. ඒකේ සුවඳ බොහොම ප්‍රියයි. මේ විදිහට කොටස් කොටස් වශයෙන් අපි මල පිළිබඳව ග්‍රහණය කරනවා. අපි ස්ත්‍රියක් දැක්කනම් පුරුෂයෙක් දැක්කනම් ඒ පිළිබඳව මේ ස්ත්‍රිය ලස්සනයි මේ පුරුෂයා ලස්සනයි කියලා අරමුණ වශයෙන් කෙලින්ම ගන්නවා. එහෙම නැත්නම් අනුනිමිති වශයෙන් ගන්නවා. අනුනිමිති වශයෙන් කියන්නේ කෙස් ටික නම් ලස්සනයි, දත් ටික නම් ලස්සනයි, hina වෙන හැටි හොඳයි, ගමන බිමන හොඳයි, කතා කරන හැටි හොඳයි. මේ විදිහට කොටස් කොටස් වශයෙන් අපි දේවල් උපාදාන කරගන්නවා. සමස්ත රූපය වශයෙන් හෝ එහෙම නැත්නම් අනුව්‍යංජන අනුනිමිති වශයෙන් හෝ අපි දේවල් මනසේ උපාදාන කරගත්තු තැන ඉඳලා නැවත නැවත මනසේ ඒ සම්බන්ධයෙන් කාමරාගය හටගන්නට පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ඇසෙන් නිමිති අරගෙන අනුනිමිති අරගෙන උපාදාන කරගත්තොත් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. හැබැයි ඒක දුටු තැනම දුටු මාත්‍රයෙන් බැහැර කරලා මනස තුල වීරය අවදි කරගෙන වීරයෙන් යුක්ත වේ ආරම්මණය දුරු කරලා සිහිය පවත්වා ගන්නට පුළුවන් නම් අන්න එතනත්තාට මනස නිදහස් කරගෙන මානසික සංවරය ඇති කරගන්නට ඒ වීරය උදව් වෙනවා. දැන් අපේ මනසේ ස්වභාවය තමයි එක අරමුණක් ඒ විදිහට අපි ප්‍රියමනාප අරමුණක් දැක්කහම ඒක ඒකටම මනස යනවා. හැමතිස්සෙම ඒකම අරමුණු කරනවා. ඒතර ඒක මනසින් ගලවලා අයින් කළේ නැත්තම් සිහිය පවත්වන්න බෑ. සිහිය පවත්වනවා කියලා කියන්නේ පැමිණෙන පැමිණෙන අරමුණ පිළිබඳව අවධානය යොමු කරගෙන උත්සාහ කරනවා. එක් අරමුණක් තුල හෝ එහෙම නැත්නම් පැමිණෙන හැම අරමුණක් වෙතම එක් අරමුණක් වෙත අපි අවධානය යොමු කරලා ඒකාග්‍රතාවය පුහුණු කරනවා නම් එකම අරමුණක අපි සිහිය පවත්වන්න වීර කරනවා විදර්ශනාව වගේ කරන අවස්ථාවක පැමිණෙන පැමිණෙන අරමුණ සිහියෙන් බලන්න උත්සාහ කරනවා දැන් අර එක අරමුණක් ඔස්සේ පස්සෙන් දුවනකොට මොකද වෙන්නේ පැමිණෙන අරමුණ සිහියෙන් මෙනෙහි කරන්න අපිට අවකාශය නැතු වෙනවා අන්න මනස කැළඹෙනවා එකක් ඔස්සේ ගිහිල්ලා මනස විකෘති වෙනවා කාමරාගය උත්සන්න වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චක්කුන්ද්‍රිය එහෙම නැත්නම් ඇස අසංවර කරගත්තාම සිහිය වීරිය පවත්වා නොගත්තාම ඒ හරහා ගන්න ආරම්මණය නිසා අපේ මනස ව්‍යාකූල වෙනවා මේ සංවර ප්‍රධානය එහෙම නැත්නම් වීරිය සංවරය පුහුණු කරන තැනැත්තා ටිකෙන් ටික ටිකෙන් ටික ඇසහරහා ගන්නා අරමුණු නිමිති අනුනිමිති වශයෙන් උපාදාන කරගෙන කාමරාගයේ ඇති වෙන මට්ටමට එය ග්‍රහණය නොකොට වීරයෙන් උත්සාහයෙන් එය ප්‍රහාණය කරන්නට උත්සුක වෙනවා සංවර කරගන්නට උත්සාහවත් නැවත නැවත සිහිය පවත්වා ගන්නට කරනවා ඒ තුලින් ඒ තනත්තාගේ සංවරය ඇති ඊළඟට ඇසින් රූප දැකලා කනින් ශබ්ද අහලා අපි සමහර වෙලාවට ඒවා පටිඝ වශයෙන්ුත් ගැටෙනවා. ඒ කියන්නේ ඒ තනත්ත බලපු හැටි නම් මට එච්චර ඇල්ලුවේ නැහැ, hina වෙච්ච හැටි. ඒ වගේම ඒ බැන වැදුණු හැටි රෞද්‍ර විදිහට බලපු හැටි මේ විදිහට කියා අර සමස්ත සිද්ධියම අරගෙනත් ගැටෙනවා. එහෙම නැත්නම් ওই විදිහේ කොටස් කොටස් වශයෙන් අරගෙන පුද්ගලයෙක් සමග සිදුවීමක් සමග ගැටෙනවා. ඒක ඒ ආකාරයෙන් උපාදාන කරගත්තාම නැවත නැවතත් අපේ මනස තුල ඒ සම්බන්ධව ගැටීම හෙවත් පටිඝය උපදින්නට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කරනවා. එසේ පටිඝය ඇති වෙන්නට හේතු වෙන, ද්වේෂය මතු වෙන්නට හේතු වෙන ඒ ආරම්මන වීර්යෙන් යුක්තව දුරු කරමින් සිහිය පවත්වන්නට පුළුවන් නම් එය සංවර ප්‍රධානයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් මේවා තව වෙන වෙනම බොහෝ කොට විග්‍රහ කරන්නට අවශ්‍ය වෙනවා. නමුත් අපට කාල වේලා මද නිසා අපි කෙටියෙන් මේ ටික පැහැදිලි කරගමු. මේ காரணා හතර එහෙම නැත්නම් මේ ප්‍රධාන වීරය පුහුණු කරන ක්‍රම හතර. එතකොට පළවෙනි ක්‍රමය තමයි සංවර ප්‍රධානය. සංවර ප්‍රධානය කියලා කිව්වේ ඇස කන නාසය දිව කය මනස කියන ශරීන්ද්‍රයන් අසංවර වුණොත් ඒවා නිසා අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි මේවා පහළ වෙනවා ඒවා පහළ නොවන ආකාරයට වීරිය උපදවාගෙන නිමිති අනුනිමිති වශයෙන් නොගෙන උපාදාන නොගෙන උපාදාන නොකරගෙන ඒවා ප්‍රහීන කරමින් සිහිය පවත්වන්නට පුළුවන් නම් එය හඳුන්වනවා සංවර ප්‍රධානයයි කියලා. ඊළඟට දෙවෙනි එක බුදුහාමුදුරුවෝ හඳුන්වනවා පහාන ප්‍රධාන. පහාන ප්‍රධාන කියලා කියන්නේ යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ සූත්‍රයේදී මේ දක්වනවා uppannam kama vitakkan nadi vaseeti pajahati vinodeeti byanti karoti anabhavam gameti uppannam ව්‍යාපාද විතක්කං නාදි වාසේති පදහති විනෝද යන්ති කරෝති අනභවං ගමේති උන්වහන්සේ දක්වනවා යම් කිසි ආකාරයකින් දැන් අර පළවෙනි එක තමයි ඇතුළට එනකොටම සංවර කරගන්න. එහෙන් ඇතුළට ගන්නකොටම උපාදාන කරගන්න නැතුව සිහිය පිහිටුවාගෙන සංවර කරගන්න එක තමයි සංවරප්පදාන. අපි හිතමු යම් විදිහකින් එතන රැකගන්න බැරි වුණා කියලා දොර වහගන්න බැරි වුණා දැන් ඇතුළට ආවා. ඇතුළට දැන් මේ ආරම්භනේ පදනම් කරගෙන මනසේ කාමරාගය මතුවෙනවා. ව්‍යාපාදේ මතුවෙනවා. දැන් ඒක ඇතුළේ ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ ඇතුළේ තියෙනවා එළියට ඇදලා දාන්නට වීරය කරන්න. අන්න මනස ඇතුළේ කාම විතර්කයක් පහළ වෙනවා නම් ඒ කාම විතක්කං නාදිවාසේති. එය ඉවසාගෙන ඉන්නේ නැහැ. එය බොහෝ වෙලා පවතින්නට ඉඩ දෙන්නේ නැහැ. පජහති දුරු කරනවා විනෝදේති බැහැර කරනවා භ්‍යන්ති කරෝති අභාවයට පමුණවනවා අනභවං ගමේති නැවත නූපදන ආකාරයට පමුණවනවා අර ආය ආය අරමුණ ගැනීම නිසානේ මේ ප්‍රශ්නේ අපිට හටගන්නේ මේක හරියට තේරුම් අරගෙන ඒ දුරු කරනවා අහෝසි කරනවා අභාවයට පමුණවනවා නැවත නැවත එන්නට ඉඩ නොදී යටපත් කරනවා ඊළඟට ව්‍යාපාදයේ සම්බන්ධවත් මෙහෙමයි ඊළඟට මෝහය සම්බන්ධවත් මෙහෙමයි. uppann uppanne papake akusale dhamme nadivaseeti pajahati vinodeeti byanti karoti anabhavan gameti. එකක් දෙකක් නෙමෙයි උපදින උපදින අකුසල පාප ධර්මයන් හඳුනාගෙන ඒවා දුරු කරන්නට ප්‍රහාණය කරන්නට බැහැර කරන්නට අහෝසි කරන්නට වීරිය කරනවා. එතකොට කාමරාගයේ පමණක් නොවේ පටිඝය අපේ මනසේ ඇති වෙනකොට ව්‍යාපාද විතක්කම්. එතකොට පටිඝය ඇති වෙනකොට අරමුණු ප්‍රතික්ෂේප කිරීම මනසේ නැවත නැවත පහළ වෙනකොට මා මුලින් සඳහන් කළා ශෝකය කියන්නේ එහි එක්තරා අවස්ථාවක්. භීතිය කියන්නේ එහි එක්තරා අවස්ථාවක්. මේවා මනසේ පහළ වෙනකොට නාදි වාසේති. එය ඉවසන්නේ ඉන්නේ නැහැ. එය නැවත නැවත මනසේ වැඩෙන්නට අරින්නේ පජහති දුරු කරනවා. විනෝදේති බැහැර කරනවා. බ්‍යන්ති කරෝති අභාවයට පමුණුන. අනභවං ගමේති ආය නොහට ගන්නා තත්වයට පත් කරනවා. කොහොමද එහෙම කරන්නේ? අපි එහෙම කරන්නට කියලා උත්සාහ කරපු තැනදී අපි බොහෝ දේවල් පටලවා ගන්නවා. සමහර වෙලාවට දුරු කරන්නට කියලා අපි ඒකත් එක්කම පොරබදනවා. මනසේ ශෝකයක් හටගන්නකොට අපි ඒ ශෝකය දුරු කරන්නට කියලා දරන ව්‍යායාමය තුළ ශෝකය ටික වෙලාවකින් වැඩි වෙනවා. ඇයි වැඩි වෙන්නේ? අපි ශෝකය දුරු කරන්නට කියලා දරන උත්සාහය තුළ ඒ අරමුණත් එක්කම පොරාලනවා. අනේ මෙහෙම නොවුනා නම් හොඳයි. ඒ අසනීපේ නොහැදුනා නම් හොඳයි. අපි කොහොමවත් හිතන්නේ එහෙම වෙයි කියලා කල්ැතුව දන්නවා නම් මේකට කල්ැතුව ප්‍රතිකාරයක් කරන්න තිබුණානේ. අර යන්තමට අසනීප වෙච්ච වෙලාවේ අපි හොඳ වෛද්‍යවරයෙක් ළඟට එක්කන් ගියා නම් හොඳයි. ගෙවන වාට්ටුවක නැවැත්තුවා නම් හොඳයි. ඒ දොස්තර මහත්තයා ළඟට නැතුව අහවලා ළඟට එක්කන් ගියා නම් හොඳයි. අපරාධي අපි අසනීප ගැන කියද්දිත් අපි එච්චර ගැන හිතුවේ නෑනේ. එතකොට ඔහොම ඔහොම එක එක જાති අපි මේවා ගැන කල්පනා එහෙම කල්පනා කරන එකෙන් අපට හිතෙන්නේ දැන් අපි මේ අපේ මනස සනසා ගන්න උත්සාහ කරනවා වගේ තමයි අපට පේන්නේ. එහෙම පෙනුණා වුණාට අවසානයේ මොකද වෙන්නේ? ඒ සිදුණු සිදුවීම දැන් සිද්ධ වෙලා ඉවරයි. සිද්ධ වෙලා ඉවර වෙලත් වසර ගණනාවක් ගත වෙලා තාමත් අපි එය මෙසේ නොවුනා නම් හොඳයි මෙසේ වුණා නම් කියලා මනසින් දේවල් උපකල්පනය කරනවා. ඒ උපකල්පනය කරන මොහොතක් මොහොතක් පාසා ශෝකය, සන්තාපය, දුක වේදනාව මහා ගින්නක්සේ අපේ මනසේ වර්ධනය වෙන්නට එයම පදනමක්. සමහර කරුණු අපේ මනසෙන් දුරු කරන්නට කියලා අපි නැවත නැවත ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්න කරන්න මොකද වෙන්නේ? ඒක ආපහු මනසේ ඇලපදියම් වෙනවා. එක්තරා භාවනා යෝගියෙක් දීර්ඝ කාලයක් භාවනාව ප්‍රගුණ කළා. ප්‍රගුණ කළාට පස්සේ ඒ තැනත්තාට දැන් මනසින් යම් යම් දේ මවන්නට පුළුවන්. ඊට පස්සේ මේ තැනත්තා ඉන්දියාවට ගියා භාවනාව තවත් ඉදිරියට ප්‍රගුණ කරන්නට සුදුසු ආචාර්යවරයෙක් මුණ ගැහෙන්නට. ඊට ගැඹුරට ප්‍රගුණ කරපු යෝගියෙක් ඍෂිවරයෙක් මුණ ගැහිලා මේ තැනත්තා කියනවා මට මින් ඉදිරියට බවුන් වඩන්නට මඟ කියා දෙන්න. පස්සේ අර ඍෂිවරයා අහනවා ඔබට දැන් කොතෙක් දුරට ඔබ මනස පුහුණු කරලා තියෙනවද? මට යම් යම් දේවල් මවන මට්ටමට මට මනස පුහුණු කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඍෂිවරයා කියනවා එහෙමනම් වඳුරෙක් මවන්න. දැන් මනසින් වඳුරෙක් මෙවට පස්සේ දැන් වඳුරා ඍෂිවරයාටත් පේනවා මේ යෝගියාටත් පේනවා. දැන් අර ඍෂිවරයා කියනවා දැන් ওই වඳුරා නැති කරන්න. දැන් අර යෝගියා වඳුරා නැති කරන්න හදනවා නැති කරන්න කරන්න තව තව වඳුරු මැවෙනවා. ආයෙත් වඳුරෙක් ආයෙත් වඳුරෙක් ටික වෙලාවක් යනකොට මහා වඳුරු රංචුවක් දැන්. අර එකෙක් නැති කරන්නට උත්සාහ කළා ටික කරනකොට මහා වඳුරු රංචුවක්. ඊට පස්සේ සෑහෙන වෙලාවක් පොරාල්ලලා මේක කරගන්න බෑ. පස්සේ ඍෂිවරය අහනවා බැරිද? කරන්න බෑ. ඊට පස්සේ කියනවා නම් පළවෙනි පාඩම ඉගෙන ගන්න යමක් නැති කරන්නට ඕන නම් ඒක එක පොර අල්ලන්න එපා. ඒක අභාවයට යන්න ඉඩ දෙන්න. අපි ගොඩක් කරන්නේ අරමුණු ස්වභාවිකව අභාවයට යන්න ඉඩ දෙන්නේ නැහැ අපි. මේවා අහෝසි කරන්න අපි නිකන් දඟලන්ට ඕනේ මේ ධර්මතාවයන්ගේ ස්වභාවය අනිත්‍යයි. ඒවා හැමදාම පවතින දේවල් නෙමෙයි. ඕනම අපේ මනසට පැමිණෙන සිතුවිල්ලක් සැනකින් අහෝසි වෙනවා. ඒ ඒ ධර්මතාවයේ ස්වභාවය හැම සංස්කාර ධර්මයක්ම අනිත්‍ය නිට්ටය වූ ධර්මයක් නැහැ. අපේ මනසට ඇති වෙන ශෝකයත් අනිත්‍යයි. රාගයත් අනිත්‍යයි. භීතියත් අනිත්‍යයි. ඒ අනිත්‍ය ධර්මතා නිසා ඒවා සැනකින් අභාවයට යනවා. හැබැයි අපි මොකද කරන්නේ? ඒවා අහෝසි කරන්නට කියලා නැවත නැවත අරමුණු කරනවා. ඒ නැවත නැවත අරමුණු කරන්න කරන්න යලි යලිත් හට ගන්නවා. උපාදාන පත්‍ය භව. ඒ නිසා නැවත යමක් අරමුණු කරනවද ඒ තාක් ලෝකය පවතිනවා. යම් තාක් ලෝකය ගැන සිතයිද කල්පනය කරයිද ඒ තාක් ලෝකය පවතිනවා. ඒ ශෝකාන්තයක් නම් ඒ තාක් ශෝකය පවතිනවා. එය රාගය මිශ්‍රිත දෙයක් නම් ඒ තාක් රාගය Tamanගේ මනසේ පවතිනවා. ඒ දුරු කරන්නට නම් ස්වභාවිකව ඒ අභාවයට යන්නට ඉඩ හැරලා ඊළඟ ත් එක්කලා ඊළඟ සිදුවීමත් එක්කලා ඊළඟ ධර්මතාවයත් එක්කලා අපේ මනස ඉදිරියට පවත්වා ගන්නට පුළුවන් වෙනවා. මාර මුලින් සඳහන් කළේ සිහිය පවත්වනවා කියලා. අපට සිහිය පවත්වන්නට බැරි වෙන්නේ එක අරමුණක එල්ලිලා ඒක පස්සෙන් යනවා. ඒතකොට අනිත් බොහෝ දේ අපට ගිලිහෙනවා. සිහිය පවත්වන්නට නම් එක දෙයක් භුක්ති විඳ විඳා තලු මරමින් නැවත පවත්වන්නේ නැතිව ඒ එසේ අභාවයට යන්නට ඉඩ ඇරලා ඊළඟට ඊළඟට එන දේත් එක්කලා සිහි කල්පනාවෙන් අවධානය පවත්වන්නට අපි පුහුණු වෙන්න මේකේ තරම් පහසු දෙයක් නෙමෙයි. මේ වගේ සිදුවීම් තුලින්ම තමයි අපිට මෙහි බරපතලකම හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඉනිසාර ඍෂිවරයා කියනවා ඔබ එහෙනම් පළවෙනි පාඩම ඉගෙන ගන්න මනස දියුණු කරද්දී යමක් අතහරින්නට ඕන නම් යමක් ගන්න ඕන නම් ඒ නැවත නැවත අල්ලන්නේ නැතුව ඒකත් එක්ක pore බදන්න නැතුව ඒ ඉබේ අභාවයට යන ඉඩ හරින්න. එහෙම වෙනකොට දේවල් අපේ මනසින් ඉවත් කරන්නට අපට පහසුයි. අපි ලොකු අගයක් දෙනකොට, අපි වැඩි වටිනාකමක් දෙනකොට, අගයක් දෙනවා වටිනාකමක් දෙනවා කියනකොට හොඳයි කියන එක විතරක් නෙමෙයි. නරකයි කියන එකත් වටිනාකම. අපෝයි ඇයි එහෙම සිද්ධ වුනේ කියලා හිතන එක මොකද්ද? ඒ නිකම් පුංචි සිදුවීමකට මහා වටිනාකමක් දෙන. දැන් මේ දියණිය කෙටි කලකින් අභාවයට ගියා ඇයගෙන ආපු ආයු කාලය මත. ඉතින් ඇය ආවා ඇය ගියා තව තැනක ඉපදිලා දැන් වසර බොහෝ ගණනක් ලොකු මහත් වෙලා දැන් නැවත අධ්‍යාපනය කරමින් තවත් මව්පියන් ඇසුරු කරමින් සුවසේ ජීවත් වෙනවා ඇති. දෙව්ලෝක උපන්නා නම් දෙව් සැප විඳිනවා ඇති. තවමත් ඒ සිදුවීමට ලොකු අගයක් දීලා අපේ ජීවිතයේ එය බරපතල කාරණයක් කරගන්නවා නම් ඒ තරමට ඒ තුලින් අපේ මනසට ਸੰతాපයක් ඇති කරනවා. ඒ නිසා සෑම ධර්මතාවයක්ම සෑම සංස්කාර ධර්මයක්ම ස්වභාවිකවම අභාවයට යනවා. ඒ අනිත්‍ය ධර්මය සියලු සංස්කාරයන්ට පොදු නිසා ඒ නිසා ඒවා අභාවයේදී නැවත නැවත අපි උපාදාන කරනවා නම් ප්‍රතික්ෂේප කරමින් උපාදාන කරනවා නම් ඇලෙමින් උපාදාන කරනවා නම් එය දුරු කරන්නට කියලා පොරබදනවා නම් ඒ හැම මොහොතකම එය වර්ධනය වෙලා අපේ මනස යට කරගෙන අපි ඊට යට වෙලා විනාශ වීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපදින අකුසල පාප ධර්මයන් නාදිවාසේති. ඒ ඉවසන්න ඉවසන්න කියලා කියන්නේ ගැටෙනවා කියන එක නෙමෙයි. ඒක පවත්වා ගන්නට උත්සාහ කරන්නේ. පජහති බහැර කරනවා. විනෝදේති දුරු කරනවා. බැන්ති කරවති අභාවයට පමුණවනවා. අනභවං ගමේති නැවත නූපදින தත්ත්වයටපත් කරනවා. ඒ නූපදින தත්ත්වයටපත් කරන්නට නම් අපි මොකද්ද තේරුම් ගන්න ඕන? උපදින්නේ කොහොමද කියලා මේ නැවත නැවත මේ අරමුණ මනසට එන්නේ කොහොමද කියලා. ඒ නැවත නැවත අරමුණු මනසට එන හැටි තේරුම් ගත්තොත් තමයි ඒක දුරු කරන්නේ කොහොමද කියලා හඳුනා ගන්න පුළුවන්. මේවා කාගෙන්වත් අහන්නට ඕන දේවල් නෙමෙයි. Tamanගේ මනස ගැන පොඩ්ඩක් අවදියෙන් ඉන්නකොට මොකද්ද ඇත්තට මේ වෙන්නේ? කොමක්ද සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා නම් අපිට බොහෝ දේ වටහා ගන්න පුළුවන්. ඊයේ පෙරේද එක අම්මා කෙනෙක් කතා කරලා කියනවා හම්දුනේ මට හරියට ප්‍රශ්න අනේ මට මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න උදව් කරන්න මට ටිකක් භාවනා කරන්න හැටි කියා දෙන්න කොහොම කියලා. ඉතින් මම කිව්වා හරි භාවනා කරන්න කියා දෙන්න පුළුවන්. හැබැයි එකපාරට භාවනා කරන්න බෑ. බුදුහාමුදුරුවෝ ඒකට ක්‍රමයක් දේශනා කළා. පියවර හතරක් දේශනා කළා. පළවෙනි එක තමයි ප්‍රශ්නය මොකද්ද? දෙවෙනි එක තමයි ඒකට හේතුව මොකද්ද? තුන්වෙනි එක තමයි ඒ හේතු දුරු කරන්නේ කොහොමද? හතරවෙනි එක තමයි ඒ සඳහා කල යුත්තේ මොකද්ද? ඒ හතරවෙනියට කරන්න ඕන එක දැන් මේ මුලින්ම කරන්න හදනවා. ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දුක් විඳින එක විතරයි Tamanට තේරෙන්නේ. පීඩා විඳින එක විතරයි Tamanට තේරෙන්නේ. Tamanවත් දන්නේ නැහැ ඇත්තටම ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒ ප්‍රශ්න වීමේ හේතුව මොකද්ද කියලා Taman තෝරලා බේරලා හඳුනාගෙන විමසලා නැහැ. එතකොට ඒක වෙනස් කරන්නේ කොහොමද කියලා තේරුම් අරගෙනත් නැහැ. ඒකට කරන්න ඕනේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. තවත් කෙනෙකුගෙන් අහනවා මේක දුරු කරගන්න මම භාවනා කරන්නේ කොහොමද කියලා. ඒ තුල සිද්ධ වෙන්නේ මං මුලා වීමක් විතරයි. ඒ නිසා කෙනෙකුට භාවනා කරන්නට ඕන නම් තමන් ඉන්න තැනින් පටන් ගන්න ඕනේ. තමන්ගේ මනස ව්‍යාකූල වෙන්නේ කොමක් නිසාද? භාවනා කරන්න ගියහම මනස ඒකාග්‍ර නොවෙන්නේ මොකක් නිසාද? ඒකාග්‍ර නොවෙනවා නම් ඒකාග්‍ර කරන්න පොරාලන එක නෙමෙයි කරන්නත් ඒකාග්‍ර නොවෙන්නේ මොකක් නිසාද කියලා හොයන එකයි. දැන් ඔන්න අපිට ගැටලුවක් මතුවෙනවා. මනස ඒකාග්‍ර වෙන්නේ නැහැ. අරමුණෙහි පිහිටන්නේ නැහැ. ආ එහෙනම් ඒක ප්‍රශ්නයක්. ඒක ගැටලුවක්. දැන් ඒකට හේතු මොනවද? ඒක වෙනස් කරන්නේ කොහොමද? ඒක මොනවද කරන්න ඕන? ඔය ටික හඳුනාගෙන පුහුණු කරනකොට ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. නමුත් අපිට හැමතිස්සෙම ඕන වෙන්නේ නොදන්නා දෙයක් කාගෙන් හරි අහගෙන පුහුණු කරන්නට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්වෙනි ආකාරය තමයි වීරය පවත්වන තුන්වෙනි ක්‍රමය තමයි භාවනා ප්‍රධාන. භාවනා ප්‍රධාන කියලා කියන්නේ වීරයෙන් යුක්තව වැඩිතු ධර්ම වැඩිම. එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා සියලුම කුසල ධර්මත් ප්‍රධාන වශයෙන් සප්ත බොජ්ජංග ධර්ම. සිහිය වැඩිම, ඒ වගේම සති සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සද්දි උපේක්ඛා කියන මේ සම්බොජ්ජංග ධර්ම නැවත නැවත ප්‍රගුණ කිරීම. නිකම්ම ප්‍රගුණ කිරීම නෙමෙයි. එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරනෝ ඒවා වඩන්නේ කොහොමද විවේක නිස්සෘතව විරාග නිස්සෘතව නිරෝධ නිස්සෘතව නිවනට නැමුණු ස්වභාවයෙන් යුක්තව මොකද වීර කියන ධර්මතාවය ප්‍රීතිය කියන ධර්මතාවය අපිට රාග නිස්සෘත ඕනනම් වඩන්නත් පුළුවන්. ප්‍රීතිය සරාගීව මතු කරන්නත් පුළුවන්. වීරය අපිට සරාගී මනසින්, ද්වේෂ සහගත මනසින් වීරය කරන්නත් පුළුවන්. ප්‍රීතිය අපට කාමකෝ මතු කරන්නත් පුළුවන්. එහෙමනම් ඒ සමහර ධර්මතාවයන් තියෙනවා කෙලස් සහිතවත් මතු කරන්නට නිවනින් ඈත් වෙන හැටියටත් සමහර ධර්ම මතු කරන්න පුළුවන්. ඒවා බොජ්ජංග ධර්ම බවට පත් වෙන්නේ බොජ්ජංග කියලා කියන්නේ මොනවද? බෝධියට අංග වෙන, නිවන් දකින්නට අංග වෙන, නිවන් දකින්නට උදව් වෙන. නිවන් දකින්නට උදව් වෙන ආකාරයෙන් වීරය, ප්‍රීතිය, සැහැල්ලු බව, සිහිය, ඒකාග්‍රතාවය, උපේක්ෂාව මේවා වඩන්නේ කොහොමද? විවේක නිස්සෘ විරාග නිස්සෘතව නිරෝධ නිස්සෘතව නිවනට නැමුණු මනසින් යුක්ත විවේක නිස්සෘතව කියලා කියන්නේ කාය විවේක චිත්ත විවේක උපදි විවේක කාය විවේකය කියලා කියන්නේ කය සංසුන් කර ගැනීම චිත්ත විවේක කියලා කියන්නේ නීවරණ ධර්ම වලින් මනස ඈත් කර ගැනීම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම වලින් මනස නිදහස් කරගෙන පුහුණු කරන්න පුළුවන් නම් තමයි චිත්ත විවේකය උපදි විවේක කියලා කියන්නේ සම්පූර්ණ කෙලෙස් වලින් මනස නිදහස් කර ගැනීම. ඉතින් අපට අඩුම තරමින් මේ බොජ්ජංග ධර්ම වඩනකොට චිත්ත විවේකයේ ඇතුවවත් ඒවා වඩන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ නීවරණ ධර්ම මනසින් දුරු කරමින් ඒ ධර්මතාවය ගුණ කරන්න පුළුවන් නම් තමයි අපට ඒ නිවනට උදව් වෙන්නේ. ඊළඟට විරාග නිස්සෘතව රාගයෙන් ඉවත් වෙන්නට, නිරෝධ නිස්සෘතව කාමයන්ගෙන් බැහැර වෙලා ක්ලේශ ප්‍රහාණය කිරීමේ අවබෝධයෙන් ඒ සඳහා නැමුණු මනසින් යුක්තවයි අපි මේ කුසල ධර්මයන් ප්‍රගුණ කරන්නේ. අද ලෝකෙට වෙලා තියෙන්නේ කුසල් දහම් වඩවනවා නිරෝධ නිස්සිතව නෙමෙයි, විරාග නිස්සිතව නෙමෙයි. භව තෘෂ්ණා නිස්සිතව කාමරාග නිස්ෘතව බොහෝ දෙනා කුසල් වඩවනවා. දන් දෙනවා, පින්කම් කරනවා, සිල් ගන්නවා, භාවනා කරනවා, බොහෝ දේවල් කරනවා. ඒවා කරන්නේ මොකටද කියලා බැලුවෙන් පස්සේ තමන් හුවා දක්වන්න, සසර සැප ලබන්න, බොහෝ සම්පත් ලබන්න. එතකොට මොකද වෙලා තියෙන්නේ? කුසල් කරලා තියෙනවා. හැබැයි නිරෝධ නිස්ෘතව විරාග නිස්ෘතව නෙමෙයි. නිවනට නැමෙන ආකාරයෙන් නෙමෙයි. ඒ නිසා මිනිසුන් බොහෝ කුසල් කළත් ඒවා භව පැවැත්මට විතරක් හේතු වෙනවා නිවන් දකින්නට සහාය නොවේ. එනිසා කුසල් දහම් වැඩි යුත්තේ නිවනට සමගාමීව නිවනට නැමෙන ආකාරය. ඊළඟට හතරවෙනි කාරණේ තමයි අනුරක්කන ප්‍රධාන. අනුරක්කන ප්‍රධාන කියලා කියන්නේ උප උපදවාගත්තා වූ කුසල්සිත උපදවාගත්තා වූ සමාධි නිමිත්ත රැකගන්නටත් වීරය කරන්න. අපේ මනසේ යම්කිසි සංහිඳියාවක් ඇති වුණොත් සංසුන් බවක් ඇති වුණොත් අපට ආනාපාන සතිය යම් යම් ප්‍රමාණයකට ප්‍රගුණ කරලා හුරු පුරුද්දක් ඇති කරගත්තොත් ඒක පිරිහෙන්න නොදී රැක ගන්නට ඕනේ. අපට අට්ටික සංඥාව වඩලා මෛත්‍රිය වඩලා යම් ප්‍රමාණයකට මනස පුහුණු කරගත්තොත් ඒක පිරිහෙන්නට නොදී ආරක්ෂා යම් ප්‍රමාණයකින් අපි සිහිය ඒකාග්‍රතාවයේ දියුණු කරගත්තොත් වීරිය දියුණු කරගත්තොත් ප්‍රඥාව දියුණු කරගත්තොත් අවිචාරවත්ව ඒක විනාශ වෙන්නට නොදී රැක ගන්න ඕනේ. ඒකටත් දැඩි වීරියක් දරන්න ඕනේ. ඒකට කියනවා අනුරක්කන ප්‍රධාන. බුදුහාමුදුරුව මේ සූත්‍රයේදී ඔය විදිහට වීරියම ක්‍රම හතරකින් පුහුණු කරන්නට දේශනා කරනවා. පළවෙනි එක සංවරප්පදාන, දෙවෙනි එක පහනප්පදාන, තුන්වෙනි එක භාවනා ප්‍රධාන හතරවෙනි එක අනුරක්කන ප්‍රධාන එතකොට සංවර ප්‍රධාන කියලා කිව්වේ ෂඩේන්ද්‍රයන්ගෙන් අරමුණු උපාදාන කරගෙන කෙලස් ඇති නොවන ආකාරයට සිහිය පවත්වන්නට වීර කිරීම ඊළඟට පහන ප්‍රධාන කියලා කියන්නේ ඇතුළට ඒ ආරම්මන වැදගෙන කෙලස් ධර්ම අවදි ඒ මනසේ ඇතුළතින් පහළ වෙන කෙලස් ධර්ම එළියට ඇදලා දාන්නට දුරු කරන්නට වීර කිරීම තුන්වෙනි එක තමයි භාවනාපදාන ඒ කියන්නේ කුසල් අරමුණු නිවනට සමගාමීව නිවනට යොමු සිතින් යුක්තව විරාගයේ Nirodhe ඇසුරු කරමින් බොජ්ජංග ධර්ම ඇතුළු කුසල ධර්ම වර්ධනය කරන්නට වීරිය කිරීම ඊළඟට අනුරක්කනප්පදාන කියලා කිව්වේ යහ කුසල් අරමුණු සමාධි නිමිත්ත ඒකාග්‍රතාවය සිහිය මේ බඳු යහපත් ධර්මතාවයන් යමක් පුහුණු කරගත්තා එය විනාශ වෙන්නට නොදී රැකගන්නට වීරය කිරීම. මේ සතර ආකාරයෙන් යම් කිසි කෙනෙකුට වීරය වඩන්නට පුළුවන් නම් ඒ තනත්තා නිරන්තරයෙන් මේ ප්‍රතිපත්ති මාර්ගයේහි වැඩෙන කෙනෙක් અભිව පත් වෙන කෙනෙක්යි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එමනම් මේ කරුණු පිළිබඳව ඊයේ පවත්වාගෙන අපේ මනසේ ශෝකයේ වශයෙන්, ඒ වගේම ද්වේෂයේ වශයෙන්, ඒ වගේම කාමච්ඡන්දේ වශයෙන්, භීතිය වශයෙන් නොඑක ආකාරයෙන් මනසේ මතුවෙන්නා වූ අකුසල පාප ධර්මයන් නැවත නැවත මතුවෙන්නේ කුමක් නිසාද?